හැම කෙනෙක්ම අද දවසේදීත් එලෝතුරා බුදුරජාණන් වහන්සේ සසර දුක්ගින නිවාලීම පිණිස අපිට දේශනා කරන්න තියදුණු ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත අපේ අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයට අදාළව රූපකාණ්ඩයේ විස්තර නැතිනම් රූපකාණ්ඩයේ ඇතුළත් කරුණු මාත්‍රිකා ඔස්සේ සාකච්ඡා කරගෙන ඒක විදේන රූප සංගහෝ එක් ආකාරයකින් රූපස්කන්ධය පිළිබඳව විග්‍රහ කරගෙන දුවිදේන රූප සංගහෝ කියන කොටසට ඇවිල්ලා නැතිනම් දෙආකාරයකින් රූපේ විස්තර කරන කොටසට පැමිණිලා ඒ දෙආකාරයකින් රූපය විස්තර කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරනකොට අතිරූපං උපාදා අතිරූපං නෝපාදා උපාදා රූපයක් තියෙනවා උපාදා නෝ රූපයක් තියෙනවා කියන මෙන්න මේ මාතෘකා දෙකේ උපාදා රූපය තමයි අපි කතා කළේ උපාදා රූපය පිළිබඳව සාකච්ඡා කරනකොට ආයතන ධර්මතා ටික අපි මුලින්ම කතා කරන කතා කළේ ආයතන වල චක්ඛායතනය සහ රූපායතනය කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කළා. පහුගිය දේශනාව තුළ අපි සෝතායතනය පිළිබඳව කරුණු පැහැදිලි කරගන්නට යෙදුණා යම් තරමකින්. සෝතායතනය කියනකොට අපි මතක් කරගත්තොත් ඇහැ පිළිබඳව අපි සාකච්ඡා කළා වගේම සෝතේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යං සෝතං චතුන්නං මහා භූතානං උපාදාය පසාදෝ අත්ථභාව පරියාපන්නෝ යම් සෝතයක් තියෙනවා නම් චතුන්නං මහා භූතානං උපාදාය සතර මහා ධාතුව ඇසුරු කරගත්ත ඒ වගේම ප්‍රසාදෝ ප්‍රසාදවත් වූ අත්භාව පරියාපන්නෝ ආත්ම භාවයේ අනුගිය යම් සෝත ප්‍රසාදයක් තියෙනවා අනිදස්සනෝ සප්පටිගෝ අනිදස්සන නැතිනම් දකින්නට බැරි නමුත් සප්පටිගෝ ගැටීම් සහිත මෙන්න මේ කාරණා කීපයක් මෙතන වැදගත් වෙනවා අපිට. ඒ තමයි සතර මහා ධාතු ඇසුරු කරගත්ත පසාදෝ අත්භාව පරියාපන්නෝ කියපු කොටස. ප්‍රසාදවත් ඒ වගේම ආත්ම භාවය අනුගිය කොටස. අපි දන්නවා කන කියලා කියනකොට මේ ආර්ය විනේ කන කියලා කියන්නේ ඇහෙන් දකින්න පුළුවන් රූපයක් ගැන කතාවක් නෙමෙයි. කන කියලා කියනකොට ආර්ය ධර්මයේ තුල නැතිනම් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ සබ්දයක් එක්කම සබ්දයේ ගැටීමත් එක්කම උපදින ධර්මතාවයක් හැටියට. එනිසා ප්‍රසාදෝ කියන වචනේ ප්‍රසාදවත් බව කියනවා නැතිනම් සෝත ප්‍රසාදයේ පිළිබඳව පැහැදිලි කරනවා. සෝත ප්‍රසාදය කියලා කියන්නේ ශබ්දයේ ගෝචර කරගන්න ශබ්දයට බිඳෙන ප්‍රසාදවත් බවක් අපේ කන පැත්තෙන් හැදෙන ලක්ෂණයට කියනවා ප්‍රසාදෝ කියලා. ඒ වගේ මේ ප්‍රසාදවත් බව හැම වෙලාවකදීම නිකම් පවතින්නේ නැහැ. අත්ත් භාව පරියාපන්නෝ ඒක ආත්ම භාවය අනුව ගියපු දෙයක්. ශබ්දයක යම් කම්පනයක් තියෙනවා නම් මේ කම්පණය වෙන බව අපේ කනට ගෝචර කරගන්න ආකාරයට කියනවා ප්‍රසාදය කියලා අපේ කය පැත්තෙන් ඇතිවෙන ආධ්‍යාත්මික ආයතන පැත්ත සෝත ප්‍රසාදය කියන එක. බාහිරින් එන ශබ්දයට කියනවා බාහිර රූප බාහිර සද්දායතනය කියලා මෙතනදී හැම වෙලාවකදීම තව තැනක ඉඳලා තවත් එක ශබ්දයක් අපේ කනට ආව නෙමෙයි. උදාහරණයක් කිව්වොත් වතුරක් මැදට වතුර පොකුණක් මැදට යම් ගල් කැටයක් දැම්මොත් මේ ගල් කැටය නිසා ඇතිවෙන යම් කම්පන තරංගයක් නැතිනම් රවුමට වතුර කම්පනයක් ඇති වෙනවා. අපිට පේනවා මේ ගල ගහපු තැන ඉඳලා ඇති වුණු මේ රැල්ල ගෙහිලා අර පොකුණේ ඉවුරේ වැදුනා වගේ. නමුත් ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය දිහා බැලුවොත් ගල ගහපු තැන තිබුණු වතුර ටික කිසිම කලක ඇවිල්ලා ඉවුර වැදුනේ නැහැ. ඉවුර ළඟ තිබුණු වතුර ටික ඉවුර වැදුවීමයි අන්තිමේටම සිද්ධ වුනේ. ඒ වගේම ශබ්දය කියන එක කවදාවත් එතනින් ඇතිවෙන ශබ්දය ඇවිල්ලා අපේ කනේ හැපී සිටින්නේ නැහැ. කන ළඟ තියෙන වායෝ ධාතුවයි කනට ගැටීම සිද්ධ වෙන්නේ. එතකොට මේකට කියනවා අසම්පත්තග්‍රාහී කියලා. මේ අසම්පත්තග්‍රාහී මේ ශබ්දය කියන එක හැම වෙලාවකදීම අපේ කනේ ස්පර්ශ වෙන බවත් එක්කම ඒ ප්‍රසාදයේ අත්භාව පරියාපන්න ලක්ෂණය නිසා ආත්ම භාවයේ අනුගියපු ලක්ෂණය නිසා ප්‍රසාදයේ බිඳිනු බිඳුණු ලක්ෂණය දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ප්‍රසාදයේ සහ ඒ ප්‍රසාදයේම අත්භාව පරියාපන්න වූ ධර්මතාවයක් හැටියට විග්‍රහ කිරීමේ තියෙන ලක්ෂණය. අත්භාව පරියාපන්න උනේ නැතිනම් ප්‍රසාදය කොයි වෙලාවකදීවත් අපිට සද්දය ඇහෙන පැත්තක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ශබ්දය ඇහෙන බව ගැන අපි කතා කරන්නේ අත්භාව පරියාපන්න බව නිසාමයි. ආත්ම භාවය අනුව ගියපු ධර්මතාවයක් නිසාමයි. ඒ නිසා මේ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආත්මයක් නැහැ කියන ලක්ෂණයකට අනාත්ම කියන කාරණය තුල ආත්මයක් නැහැ කියන කතාව නෙමෙයි ඇසුරු කරන්නේ ආත්ම භාවය සත්පුද්ගල ආත්ම භාවයක් පනවන්න තැනක් නැහැ කියන අර්ථය කතා කරන්නේ අන්න ඔය තැනින් අරගෙන. මොකද අනාත්ම නම් ආත්මයක් නැත්තම් හැම වෙලාවකදීම අත්භාව පරියාපන්න වුණ ආත්ම භාවයේ අනුව කියපු ධර්මතාවයක් ගැන කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ආත්ම භාවයේ අනුව කියපු ධර්මතා ටිකක් පෙන්වනවා. අත්භාව පරියාපන්න ධර්මතා ටිකක්. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ඝාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය, කාය ප්‍රසාදය මේ ධර්මතා ටික ඔක්කොම අත්භාව පරියාපන්නයි. මේ ප්‍රසාද රූප ටික ආත්ම භාවයේ අනුගියපු ධර්මතා ටික. නැතිනම් අපි යමක් ඇසුරු කරනවා පුද්දලයක් යමක් ඇසුරු කරනවා කියලා කියනවනම් අපි ජීවත් වෙනවා කියලා කියනවනම් ඔය ජීවත් වෙන එකම මට්ටම තමයි කනට ශබ්දය ගැටෙන මොහොතේ ඒ ගැටෙන ශබ්දය ගැන දැනගන්න පුළුවන් ලක්ෂණය ඒ ප්‍රසාදයේ බිඳෙන බව දැනගන්න පුළුවන් බව එතන පවතින කම. ඇහැටනම් වර්ණ සතහන ගැටෙන කම දැනගන්න පුළුවන් බව ඒ ප්‍රසාදය අසුරු කරගෙන පවතින බව. අපි අසුරු කරන්නේ ස්පර්ශ ආයතන හයෙන්ම ඔන්න ඔය අනාත්ම ධර්මතාවය. කනට ඔය ගැටෙන ශබ්දයේ තුල හොඳ ශබ්ද, නරක ශබ්ද කිසිම දෙයක් තිබුණේ නැහැ. උදෙක්ම ශබ්ද මාත්‍රයක් විතරමයි. ඒ පවතින යථාර්ථය මේ කතා කරන්නේ ස්කන්ධයේ පැත්ත නැතිනම් පිරිසුදුම රූපස්කන්ධයට අයිති ධර්මතාවය පිළිබඳව. නැතිනම් මේ කතා කරන්නේ ලෝකේ අපි සම්මුතිය තුල ගන්න ශබ්ද නැහැ, බෙර ශබ්ද නැහැ, හුලං ශබ්ද නැහැ, වාහන ශබ්ද නැහැ කියන කතාවකින් නෙමෙයි මේ කතා කරන්නේ. රූපායතනය කියන ධර්මතාවය කියන රූපස්කන්ධය කියන තැන තියෙන පිරිසුදු යථාර්ථය අරගෙන. එතකොට රූපස්කන්ධය කියන තැන කොයි වෙලාවකවත් ඇත්තේ නැහැ. මිනිස්සයන්ගේ සද්ද තවත් අනිත් සත්තුන්ගේ සද්ද මේ විදිහේ කාරණාවක් රූපස්කන්ධය කියන දේ තුල ඇත්තේ නැහැ. රූපස්කන්ධය කියන තැන බොහොම පිරිසිදුම අවස්ථාවක් තියෙන්නේ අපිට රූපස්කන්ධය කියන එක කවදාවත් කෙලෙස් සහිත මට්ටමකට ඇසුරු නොවන මට්ටමක් නැතිනම් අපේ ජීවිතයේ බවට පත් වන තැනක තමයි රූපස්කන්ධය ඇසුරු වෙන මොහොත. කනට ශබ්දයක් ඇසුරු වෙන්නේ ඒ ජීවිතයේ බවට පත්වන මොහොතකදී. ඒ තුල ජීවිතෙන් පරිබාහිර වුණ ලෝකේ තියෙන අපි දන්න වාහනවල ශබ්ද, මිනිස්සුන්ගේ ශබ්ද, තව සත්තුන්ගේ ශබ්ද ඇත්තේ නැහැ. ශබ්දයේ යථාර්ථයක් විදිහට අපිට ඇසුරු වෙන මොහොතේදී ගැටෙන මොහොතේදී. මොකද ඒ කම්පනය, ඒ කම්පන තරංගය අපිට අලු විදිහටම කතා කළොත් ඒ කම්පන තරංගයේ සාසනික විවහාරයෙන් නම් සද්ද රූපය අපිට ඇවිල්ලා කිව්වේ නැහැ කොයි වෙලාවකවත් මම මිනිස්සෙක්ගේ ශබ්දයක් කන ළඟට අරගෙන එනවා කියන බවකින් ආවේ නැහැ. ඒක අනාත්ම බවකින් අනාත්ම ලක්ෂණයකින් ආවේ. ඒ අනාත්ම ලක්ෂණය තුල අපිට හඳුන්වා දීන් තිබුණේ නැහැ. ඒ වගේම කන දන්නේ නැහැ ශබ්දේ ගෝචර කරගන්න මම අහවල් දේ අහවල් වස්තුවයි මේ දැනගත්තේ අහවල් කෙනාගේ හඬයි කියන එක පිළිබඳව කන ගන්නෙත් නැහැ. එකිනෙකට නොදන්න අනාත්ම ලක්ෂණයක තමයි ස්කන්ධ මට්ටමින් අපි ශබ්ද රූපය ඇසුරු කරන මොහොත ශබ්ද රූපය ඇසුරු කරන තැන මෙන්න මේ අනාත්ම මට්ටමකින් ඇසුරු කරන තැනකදී අපි හැම වෙලාවකදීම මේ ධර්මතාවය ඉතුරු නැතුව නැති වෙලා යන මොහොතේදී අපි දැනගන්නේ අපි ඒ අරඹයා රැස් කරගෙන තියෙන ඇසුරු කරලා තියෙන ධර්මතාව ටික තමයි අපි ශබ්ද රූපය හැටියට දැනගන්නවා. එතකොට දැන් අපි ශබ්දයක් ඇහෙනකොට ශබ්දයේ අරඹය හිතනකම අපේ ජීවිතේට අපි දාලා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ශබ්දයේ අරඹය කොතෙක් දුරට අපි සංඛාර රැස් කරගෙන යනවද කියන කාරණේ මත. මම නිතරම මතක් කරන උදාහරණයක් මේ ආයතන සෝතායතනය පිළිබඳව අපි කතා කරන්න ඒක අදාළ කරගත්තොත් කවුද දැකලා තියෙන්නේ චැන් චෑන් එකක් කියලා අහනකොට චැන් චෑන් එකක් දැකපු කවුරුත් ඇත්තේ නැහැ. මොකද එහෙම එකක් නැහැ. ඒක හදලා කිව්වේ. එතකොට දැන් ඒ රූපය ගැන දැනගන්න කාටවත් පුළුවන්කම ලැබුණේ නැහැ. කවුද දැකලා තියෙන්නේ පාන්. පාන් දැකපු ගොඩක් අය ඉන්න පුළුවන්කම තියෙනවා. මම ඔයගොල්ලන්ට පාන් ගේන්න කියලා කිව්වොත් ඔයගොල්ලන්ට ගිහිල්ලා පාන් ගේන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මෙතන ඉන්දියන් ජාතිකයෙක් හිටියොත් එයා ගිහිල්ලා බුලත් ටිකක් අරගෙන එනවා. එයා පාන් කියනකොට එයා හඳුනන දේ. දැන් එකම පාන් කියන ශබ්දය ඔබේ කන ළඟට එනකොට පාන් රාත්තල වෙලා ඇවිල්ලා අනිත් කෙනාගේ කන ළඟට යනකොට බුලත් ටිකක් වෙලා ගියාද එහෙම නැතිනම් දෙන්නගෙම කන ළඟට අනාත්ම ධර්මතාවයක් විදිහට හම්බ වෙන තැනක කෙන කෙනා කෙන කෙනාගේ පැත්තෙන් රැස් කරගෙන තියෙන ආශ්‍රව ටික අසුරු කළාද අපි හැම වෙලාවකදීම අසුරු කරන්නේ කෙන කෙනාගේ පැත්තෙන් අනාත්ම ධර්මතාවය ඉතුරු නැතුවම නැති වෙන තැනක අපි පාන් ගැන තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එතකොට අපි ශබ්දයක් කෙනෙකුගේ ශබ්දයක් තේරුම් ගන්නවා කියන තැනකදී දැනගන්නවා කියන තැනකදී අපි හැම වෙලාවකදීම ඒ දැනගන්න මොහොත තුළ අපි හිතේ පවතින ආශ්‍රව ටික පැත්තෙන් පංච උපාදානස්කන්ධය සකස් කරගන්න පැත්තෙන්මයි දැනගෙන තියෙන්නේ. එනිසා අපිට නැවත වතාවක් කන හදාගන්න හේතු කර්ම බීජ ටික සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒ ශබ්දය ආරම්භය අපිට කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන් කැමැතිත් නොවි අකමැතිත් නොවි උපේක්ෂා සහගත වෙන්න පුළුවන් ඒ මොන ආකාරයකින් හරි අපිට අපි ගනුදෙනු කරලා තියෙන්නේ එළියේ අහන්න පුළුවන් ශබ්දයක් එක්කමයි ඒ ශබ්දය අහන්න පුළුවන් ශබ්ද එළියේ තියාගෙන ඉන්නවා කියන තැන අපිට තියෙන දේ තමයි අපි කන කියන තැන ඇත්ත අවබෝධ කරගත්තේ නැහැ සෝතය කියන තැන ඇත්ත අවබෝධ කරගත්තේ නැහැ ශබ්දය කියන තැන තියෙන ඇත්ත යථාර්ථය අවබෝධ කරගත්තේ නැහැ. එනිසා අපිට ලෝකේ යථාර්ථයක් අවබෝධ කරගන්න මනසකට තියෙන කාරණාවක් ඒ තමයි අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත පිළිබඳව යම් තරමකට හෝ අවබෝධයක් ලබා ගන්න එක. ලෝකේ Nirodhe කියන එක Nirodha ධාතුවක් පවතිනවා. අපි අවබෝධ කළද නොකළද යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං යම් කිසි ධර්මතා ටිකක් සමුදය කොට ඇතිනම් නැතිනම් හට ගැනීම ස්වභාව කොට තියෙනවා නම් ඒ සියලුම ධර්මතා ටික සම්බන්තන් නිරෝධ ධම්මං නිරෝධයේ ස්වභාව කොට පවතිනවා එතකොට හටගත්තු සියලු ධර්මතාවයන් නිරෝධයේ ස්වභාව කොට පවතිනවා කියන ධර්මතාවය පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණොත් අපි හිතාගෙන ඉන්න ලෝකේ ශබ්ද තියෙනවා කියලා අපේ ශබ්දයේ අරඹය හදාගෙන විඳින මානසික මට්ටමින් අපිට මිදෙන්න පුළුවන්කම ලැබේ. අද අපේ මානසික මට්ටම අනුව ගත්තොත් සතෙක් කෑ ගහනවා අහනකොට අපිට ඒ සද්දෙට අයිතිකාර සතෙකුත් ඉන්නවා. අපිට කපුටක් ඉන්නවා කපුටට සද්දෙත් තියෙනවා. ඒක තමයි අපේ මානසික මට්ටමේ ස්වභාවය. නමුත් කෙනෙක් ඔක විමසලා බැලුවොත් උතන තියෙන යථාර්ථය පිළිබඳව කවදාවත් කපුටට සද්දෙවත් සද්දෙට කපුටත් ලෝකෙ හිටියේ නැහැ. මොකද ඒක සම්පූර්ණ වෙන වෙනම ආයතනවල තියෙන ආයතන කෘත්‍යයක් මිසක එකතු කරලා ගත්ත ධර්මතාවයක් මිසක එක තැනකින් ආපු දෙයක් නෙමෙයි. කපුටෙක්ගේ සද්දයක් කවදාවත් අහන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනාත්ම ශබ්දයක් ඇහෙන තැනක ඔබට කපුටු ශබ්දයක් හදාගෙන විඳින්න පුළුවන්කම ලැබෙයි. මෙන්න මේ කියන කාරණාව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳට ශබ්දයේ ඇත්ත යථාර්ථය පිළිබඳව අපි කන පැත්තෙන් නැතිනම් සෝතේ පැත්තෙන් ටිකක් මෙනෙහි කරලා බලුවොත්. ඒ නිසා තමයි පවතින ඇත්තම தත්ත්වය ඇත්තම කාරණාව විග්‍රහ කරනකොට මේ පසාදෝ අත්ත්භාව පරියාපන්නෝ කියන කාරණාව තුළින් ප්‍රසාදවත් මේක. ඒ වගේම අත්ත්භාව පරියාපන්නෝ ආත්ම භාවයේ අනුගීපු ධර්මයක් කියනකොට මේක හැම වෙලාවකදීම අපිට හොඳ අවබෝධයක් එන්නට අවශ්‍යයි. මේ කතා කරන්නේ සෝතේ කියලා කපුටෙක්ගේ සද්දයක් හදාගෙන විඳින තැනක් ගැන නෙමේ අනාත්ම ශබ්දයක් එන තැනක ඒ ශබ්දය ගෝචර කරගන්න පුළුවන් ඒ ශබ්දය අනුව බිඳෙන ලක්ෂණයක් තියෙන සෝතයක් ගැනයි මේ කතා කරන්නේ. අපි දැනගන්නේ ඒ සෝත ප්‍රසාදයේ බිඳෙන ලක්ෂණය පිළිබඳවයි කියන එක අපිට මේ කාරණාව තුළ පැහැදිලි වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම අනිදස්සනෝ සප්පටිගෝ කියනකොට මේක අනිදස්සනයි. අනිදස්සනයි කියන්නේ නිදර්ශන වශයෙන් දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙමත් නැතිනම් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ශබ්දය කවදාවත් දකින්න පුළුවන් කමක් තිබුණ දෙයක් නෙමෙයි. අනිදස්සනයි. අපිට සද්දෙට අයිති කියලා අපි වර්ණ සටහනක් දකිනකොට කපුටෙක් කියලා වර්ණ සටහනක් පෙන්වනකොට ශබ්දේ අයිතිකාරය විදිහට පාට ටිකක් ගැන කතා කරන තැනක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශබ්ද රූපේ කියන එක අනිදස්සනයි. ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි සත්පටිගහයි. ඒක ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඇවිල්ලා වදින ගැටෙන ස්වභාවයකින් යුක්තයි. ගැටෙන ස්වභාවයෙන් යුක්ත නිසා තමයි ප්‍රසාදයාගේ බිඳීම කියන කාරණය සිද්ධ වෙන්නේ. එතකොට යේන සෝතේන අනිදස්සනේන සප්පටිගේන සද්දං අනිදස්සනං සප්පටිගං සුනිවා සුනාතිවා සුනිස්සතිවා සුනේවා යම් අනිදස්සන සප්පටිග શબ્දයක් ඒ අනිදස්සන සප්පටිග කණෙන් අහනවා නම් අනිදස්සන සප්පටික කණෙන් අනිදස්සන සප්පටික වුණ යම් සබ්දයක් සුනි සුනි කියනකොට ඒක අතීත කාල වචනයක් අතීතයේ ඇහුව යම් තාක් දේවල් තිබුණා නම් ඒ වගේම සුණාතිවා වර්තමාන මොහොතේ අහන බවක් තියෙනවා නම් සුනිස්සතිවා අනාගතයට අහන බවක් තියෙනවා නම් සුනේවා කොටින් අසන බවක් කියන කාරණාවක් තියෙනවා නම් ශබ්දේ ආරම්භය සෝතම් පේතං මෙන්න මේක තමයි සෝතය කියලා කියන්නේ සෝතායතනම් පේතං සෝතායතන කියලා කියන්නේ මේක තමයි සෝත ධාතු පේසෝ සෝත ධාතු කියලා කියන්නේ සෝත ඉන්ද්‍රිය කියලා කියන්නේ ලෝක කියලා කියන්නේ ద్వාරය සමුද්‍රය පණ්ඩර කෙත්ත වත්තු ඊතර ඕරිම තීර ඒ වගේම ශුන්‍යෝගාමය හිස් ගමක් කියලා කියනවනම් මෙන්න මේ පర్యాయ පද ටික පෙන්නනවා මේ කතා කරන්නේ සම්පූර්ණම මේක තමයි කන කියලා කියන තැන. දැන් මෙතන බොහොම වැදගත් අර්ථයක් මතුවෙන තැන අපිට කන කියන එක බුදුරජාණන් වහන්සේ පනවන්නේ කොතනින්ද කියන එක. මේ කනේ යම් ශබ්දයක් ගැටෙනවා නම් නැතිනම් ඇසෙන බවක් තියෙනවා නම් මෙන්න මේ ඇසෙන බවට ඇසෙන ලක්ෂණයට තමයි බුදුරජාණන් වහන්සේ සෝතම් පේතං කියලා කිව්වේ කන කියන්නේ මෙන්න මේකයි කියලා කිව්වේ. සෝතා යතනම් පේතං කියලා කියන්නේ සෝතා යතන කියන්නේ මේකමයි කියලා කිව්වේ. දැන් ලෝකෙ ගොඩක් වෙලාවට ඇතම් අය අතර මතවාදයක් තියෙනවා මේ සෝතේ කියනකොට පවතින ස්වභාවය සෝතා යතනේ කියනකොට මේක පංච උපාදානස්කන්ධ මට්ටම කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සෝතය, සෝතායතනය, සෝත ධාතුව, සෝතේන්ද්‍රියත් මේ හැම කාරණාවක්ම විග්‍රහ කරන්නේ එකම තැනින් අරගෙන. ඒ තමයි ස්කන්ධ මට්ටමකින් කනට ශබ්දයේ පතිත වෙන ගැටෙන මොහොත තියෙනවා නම් අන්න ඒ කනට ශබ්දයේ ගැටෙන මොහොත තමයි හැම වෙලාවකදීම කනේ පැනවීම කියලා කියන්නේ. ශබ්දයෙන් තොරව කනේ පැනවීමක් නැහැ. කනෙන් තොරව ශබ්දයේ පැනවීමක් ඇත්තේ නැහැ. අපෝ දෙවෙනි කාරණාවෙදිත් බුදුරජාණන් වහන්සේ ඒ විදිහටම අපිට පැහැදිලි කරනවා. එතනදී වෙනසකට තියෙන්නේ යම්හි සෝතම්හි කලින් කාරණාවේදී අපි පැහැදිලි කරගත්තේ යේන සෝතේන යම් කනක් කරනකොට සද්දේ ඇහුවනම් යම් කනක් යේන සෝතේන යම් කනකින් යම් කනක් කරනකොට සද්දේ ඇහුවනම් එතකොට දෙවැනියට අපහු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්හි සෝතම්හි අනිදස් අනිදස්සනම්හි සප්පටිගම්හි සද්දෝ අනිදස්සනෝ සප්පටිගෝ පටිහඤ්ඤිවා යම් අනිදස්සන උන ඒ වගේම සප්පටිග උන අනිදස්සන කියේ දකින්න බැරි නිදර්ශන දෙන්න බැරි ඒ වගේම ගැටෙන ස්වභාවයෙන් යුක්ත යම් කන කෙරෙහි අනිදස්සන සප්පටික ශබ්දය පටිහඤ්ඤිවා ගැටුණා නම් මේ පටිහඤ්ඤතිවා ගැටෙන බවක් තියෙනවා නම් පටිහඤ්ඤස්සතිවා අනාගතයට ගැටෙන බවක් තියෙනවා නම් පටිහඤ්ඤේවා මේ කොටින්ම මේ ගැටෙන බව කියන කාරණාවක් තියෙනවා නම් මෙන්න මේකට තමයි සෝතේ කියලා කිව්වේ. දැන් කලින් වචනයේදී විග්‍රහ කළේ ඇසෙන් කනෙන් ශබ්දය අසනවා නම් කනෙන් ශබ්දය අසනවා නම් මෙතනදී පැහැදිලි කරන්නේ කනෙන් ශබ්දය අසනවා කියන කාරණාව නෙමෙයි කනෙහි ශබ්දය පතිත වෙනවා. කනෙහි ශබ්දය පතිත වෙනවා. එතකොට මේ කනෙහි ශබ්දය පතිත වෙන බවක් තියෙනවා නම් අන්න ඒ බවට තමයි සෝතේ කියලා කිව්වේ. ඊට පස්සේ තුන්වෙනි කාරණාවේදී යං සෝතං අනිදස්සනං සප්පටිගං සද්දම්හි අනිදස්සනම්හි සප්පටිගම්හි පටිහඤ්ඤවා යම් සෝතං අනිදස්සනං යම් සෝතයක් තියෙනවා නම් මේ සෝතය අනිදස්සනම් මේ සප්පටිගම්හි සද්දම්හි සද්දේ කෙරෙහි කන පතිත වෙනවා නම් කනෙහි සද්දේ පතිත වෙනවා නම් සද්දේහි කන පතිත වෙනවා නම් අඤ්ඤමඤ්ඤෝ දෙපැත්තටම මේ කාරණාව පැහැදිලි කරනවා මොකද කෙනෙකුට මෙතන වැරදි දැක්මක් වැරදි දෘෂ්ටියක් ඇති කරගන්න එක අංශු මාත්‍රයකවත් හේතුවක් කියන්නේ නැහැ මොකද මේ වැරදි දැක්මක් මෙතන ඇති කරගන්න හේතුව තිබුණොත් සම්පූර්ණම ඒ කෙනාට සලායතන Nirodha අවබෝධ කර ගැනීම ගැටලුවක් වෙනවා. ඒ නිසා මෙතනදී පැහැදිලි කරන දේ තමයි කනෙන්තර සද්දය සද්දයෙන්තර කන කියන කාරණාවේ පැවැත්මක් නැති බව. එතකොට කනෙන්තර ශබ්දය ශබ්දයෙන්තර කනක් නැහැ කියනකොට අපිට ලෝකේ තියෙනවා දැක්මක්. අපි ලෝකේ හඳුනන බවක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා. ලෝකේ ගොඩාක් ශබ්ද තියෙනවා. ඒ ලෝකේ ගොඩාක් ශබ්ද තියෙන ඒවා අපිට ඕන වෙලාවට අහන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ තියෙන ශබ්ද පිළිබඳව අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඔක අපිට ලෝකේ තියෙන සාමාන්‍ය අපේ දර්ශනය, අපේ දැක්ම මෙන්න මේ දැක්ම බොහොම වැරදි සහගතයි අවිද්‍යා සහගතයි කියලා කියන්නේ මේ ආර්ය විනේ කොයි වෙලාවකදීවත් කන නැතුව ශබ්දයේ පැවැත්මක් පිළිබඳව අදහස් කරන්නේ නැහැ. අපි කලින් වර්ණ රූපය ගැන කතා කළ නිසා රූපායතනය පිළිබඳව කතා කළ නිසා චක්කුව ගැන අපි ඇහැ ගැන කතා කළා වගේම අපිට ඒ පරයයෙන්මයි මෙතනදී කතා කරන්නේ ඇහෙන්තර රූපයත් රූපෙන්තර ඇහත් පැනෙන්නේ නෑ වගේම කනෙන්තර ශබ්දයත් ශබ්දයෙන්තර කනක් කියන කාරණාවේ පැනවීමක් කරන්නේ නැහැ. එතකොට කනත් එක්කම ශබ්දය ශබ්දයක් එක්කමයි සෝතේ හට ගැනීම කියන කාරණාව පැහැදිලි කරන්න විග්‍රහ කරලා දෙන්නේ. එතකොට සෝතයත් එක්කම ශබ්ද රූපය කියනකොට හැම මොහොතකදීම අපි දත යුතු වෙනවා කලින් ඇහුණු ශබ්ද පිළිබඳව අපි යම්තාක් දුරට හිතනවා නම් කල්පනා කරනවා නම් හුදෙක්ම ඒ අපි මනෝවිඤ්ඤාණය තුල හදාගන්න චේතනාවක් මිසක ශබ්දයේ පැත්තට ගියපු ශබ්දයේ ආරම්භය හිතන දෙයක් නෙමෙයි. ශබ්දේ දැනගන්න පුළුවන් එකම මොහොත තමයි අපිට ශබ්දයේ කනට පතිත වෙන මොහොත පිළිබඳව. ඒක හොඳට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කතමන්තං රූපං සෝතායතනං කියලා කාරණා තුනක් අපි පැහැදිලි කළා. හතරවෙනි කාරණාවේදී පැහැදිලි කරනවා යං සෝතං නිස්සාය සද්දං ආරබ්බ සෝත සම්පස්සෝ uppajjiva uppajjatiwa uppajjissatiwa යම් සෝතං නිස්සාය යම් කනක් ඇසුරු කරගෙන යම් කනක් නිසා සද්දං ආරම්භ සද්දය ආරම්භය ශබ්දයේ අනුව සෝත සම්පස්සෝ uppajji. සෝත සම්පස්සේ ඉපදුනා නම් සෝතම් පේතම්. මෙන්න මේ සෝත සම්පස්සේ උපදින බව තියෙනවා නම් මේ සෝත සම්පස්සේ උපදින බවට තමයි සෝතේ කියලා කියන්නේ. ඒ වගේම සෝත සම්පස්සජා සංඥා සෝත සම්පස්සජා චේතනා කියන ටිකක් තියෙනවා නම් ඒ වගේම සෝත සංපස්සජා වේදනා සංඥා චේතනා සෝත විඥාන කියන කාරණා ටිකක් තියෙනවා මේ මෙන්න මේ ඔක්කොම ටිකට පැහැදිලි කරනවා සෝත සෝතම් පේතං මෙන්න මේක තමයි සෝතේ කියලා කියන්නේ එතකොට දැන් මේ කන කියන කාරණාව පිළිබඳව අපිට සෝතේ කියන එක පිළිබඳ හැඳින්වීමක් කරනකොට මෙතන සෝත විඥානයේ දක්වාම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා සෝතේ කියන්නේ මෙන්න මේකයි කියලා. මොකද නාම ධර්මතා ටිකේ වැයවීම නැත්නම් අපිට පටිඝ සම්පස්සේ පැත්තෙන් කනට ශබ්දයේ පතිත වෙන මොහොත ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ යම් වෙලාවක නාම ධර්මතාවයන්ගේ පැනවීමක් නැත්නම් මේ නාම ධර්මතාවයන්ගේ පැනවීමක් නැති අවස්ථාවකදී නාම ධර්මතාවයේ පිළිබඳව අපිට කතා කරන්න බැරි නම් ඒ කිසිම මොහොතක ශබ්ද රූපේ නැතිනම් රූපායතනය කියන කාරණාව පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා යම් මොහොතක අපි ශබ්දය ගැන කතා කරනවා නම් ඒ හැම තැනකදීම ඊට අදාළ නාම ධර්මතා ටික ස්කන්ධ ධර්මතා ටිකත් අපිට කතා කරන්න වෙනවා. එතකොට චක්කු විඥාන කියලා කියන්නේ සෝත ප්‍රසාදයේ බිඳුණු අවස්ථාව සෝත ප්‍රසාදයේ බිඳුණු තැන සෝත ප්‍රසාදයට අරමුණු ගැටුණ අවස්ථාව හඳුන්වන කාරණාව මිසක ඒ සෝත ප්‍රසාදේ බිඳීම දැනගත් අවස්ථාව මිසක සබ්දය කියලා අපි මේ බෙර සබ්දයක් මේ මේ විදිහට සතෙක්ගේ සබ්දයක්, මිනිස්සෙක්ගේ සබ්දයක් ආදී වශයෙන් ශබ්දයට රූපය එකතු කරගත්ත මොහොතක් නෙමෙයි. ඒ ශබ්දය කියන කාරණාව සම්පූර්ණ අනාත්ම ධර්මතාවයක් විදිහටම පවතින තැනක අපිට දැන් නුවණක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ශබ්දය කියලා යමක් තියෙනවා නම් මේ ශබ්දයේ හට ගැනීම උනේ මේ නාම රූප ප්‍රත්‍යයෙන් කියන අවබෝධය අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ශබ්දයේ පිළිබඳව අපිට මේ විදිහට අවබෝධ කරගන්නකොට බොහොම වැදගත්ම කාරණාව තමයි අපි ඇහැගෙන කතා කරපු පරයයෙන්ම මේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්න ලක්ෂණ පිළිබඳවත් අපි කතා කරන එක. ඒ කියන්නේ ව්‍යවස්ථාපනය කරගන්න අවස්ථාව කියලා කිව්වේ කොහොමද අපි ශබ්දය පිළිබඳව මෙනෙහි කරන්නේ ශබ්ද රූපයේ පිළිබඳව සහ සෝතේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද කියන කාරණාව. එතනදී අපි මුලින්ම මතක් කළා මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන කියන ආයතන දෙකම එක සමීපයට අරගෙන එකට කතා කළොත් අපිට ලොකු අර්ථයක් මතු කර ගැනීම හැකියාව තියෙනවා කියලා. එතකොට කතමන්තං රූපං සද්දායතනං සද්දායතන රූපේ කියන්නේ මොකද්ද කියන එක අරගෙන අපි කලින් කතා කළේ සෝතායතනය පිළිබඳව සද්දායතන රූපේ කියන එක යෝ සද්දෝ චතුන්නම් මහා භූතානං උපාදාය යම් සද්දයක් තියෙනවා නම් සතර මහා ධාතුව ඇසුරු කරගත්ත අනිදස්සන සප්පටිග දකින්න බැරි ගැටීම් ස්වභාවයකින් යුක්ත බේරි බේරි ශබ්දෝ මේ බෙර හඬක් තියෙනවා නම් මිහිඟු බෙර හඬක් තියෙනවා නම් සක්හඬක් පනා බෙරහඬක් ගීතස්වරයක් වාදිතයෙක් මෙන්න මේ විදිහට ශබ්ද ශබ්දයේ ආකාරය මනුස්ස ශබ්ද අමනුස්ස ශබ්ද ස්ත්‍රී ශබ්ද පුරුෂ ශබ්ද ආදී මනුස්ස ශබ්ද අමනුස්ස ශබ්ද ආදී යම්තාක් ලෝකේ ශබ්දයි කියලා ස්වභාවයක් තියෙනවා නම් ශබ්ද කියලා ගතියක් තියෙනවා නම් මෙන්න මේ ශබ්දය කියන එකට යං සද්දං ආරබ්බ සෝතං නිස්සාය සෝත සම්පස්සෝ uppajji ඒ සෝතේ කියන කාරණාව අර කන ගැන කතා කරපු සෝතේ ගැන කතා කරපු විදිහටම ශබ්දය ගැන කතා කරනවා යම් කනකින් ශබ්දයක් දැනගත්තනම් අන්න ඒ දැනගත්ත මොහොතේදී තමයි ශබ්දය කියලා කියන්නේ සද්දාය ශබ්දායතනය සද්දායතනය කියලා කියන්නේ ශබ්ද ධාතුව කියලා කියන්නේ අන්න ඒ දැනගත්ත මොහොතට එතකොට යම් කනක් කෙරෙහි ශබ්දේ පතිත වුණා නම් ඒ ශබ්ද කන කෙරෙහි ශබ්දයේ පතිත වූ මොහොතට තමයි සෝත සෝතේ කියලා කියන්නේ සෝත ධාතු කියලා කියන්නේ සෝතායතන කියලා කියන්නේ සද්දේ කියලා කියන්නේ සද්ද ධාතු කියලා කියන්නේ සද්දායතන කියලා කියන්නේ. ඒ වගේම තමයි යම් ශබ්දයක් කෙරෙහි කන පතිත වුණා නම් අන්න ඒ මොහොතට තමයි සද්දායතනය කියලා කියන්නේ සද්ද ධාතු කියලා කියන්නේ සද්දේ කියලා කියන මොහොත වෙන්නේ. එතකොට දැන් අර සෝතේ ගැන පෙන්වුවා වගේම ඒ පරයායෙන්ම අනිත් පැත්තට මේ කියන කාරණා ටික විග්‍රහ කරලා දෙනවා ශබ්ද රූපේ විග්‍රහ කරනකොට හේතුව තමයි අර කියපු කාරණාව. ඒ කියන්නේ කනෙන්තර ශබ්දයක් ශබ්දයෙන්තර කනෙත් පැවැත්මක් නැහැ කියන කාරණාව. අපිට හිතෙන්නේ ලෝකේ ගොඩක් ශබ්ද තියෙනවා කියලා. අපි ඒ ශබ්දේ තියෙනවා කියන දේ මත තමයි අපි යම් ශබ්දයකට ඇලෙන්නේ යම් ශබ්දයක් එක්ක ගැටෙන්නේ. ඒ ඇලෙන සහ ගැටෙන ශබ්දය අපිට බාහිර භෞතික ලෝකෙ තුල හම්බෙනවා. අපි කැමති ගීත අපිට අහන්න පුළුවන්කම තියෙනවා. අපි කැමති ගායකයෝ ලෝකේ ඉන්නවා. ඒ වගේම අපි අකමැති ශබ්ද අකමැති හඬවල් ලෝකෙ තුල තියෙනවා. මේක තමයි අපේ සාමාන්‍ය දර්ශනය. මෙන්න මෙතන තියෙන අවිද්‍යාව තමයි මේ ආයතන පැත්තේ නුවණ ඇති වෙනකොට අපිට දුරු විය යුතු කාරණේ වෙන්නේ. අපිට හැම වෙලාවකදීම නුවණක් ඇති වෙලා තියෙන්නට ඕනේ. අපි ජීවත් වෙන තැන තියෙන ඇහැ ගැන තේරුම් ගත්තා වගේම කන ගැන තේරුම් ගන්න තැනදී. ශබ්දය කියන එක කනෙන් තොරව පණවන්නේ නැහැ. ඒ වගේම ශබ්දයෙන් තොරව කණයයි පැනවීමක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ මේ ශාසනය තුළ කොයි වෙලාවකවත් භෞතික ධර්මතාවයේ පැවැත්ම කතා කරන්නේ නැහැ ආයතන පැත්තෙන් ගන්නෙ නැතුව ඇහැ නැතුව රූපයක් විතරක් ලෝකේ පවතිනව සතර මහා ධාතු හෝ ඇසුරු කරගත්ත ධාතුව හෝ ලෝකේ පවතිනව කියලා ඇහෙන් තොරව කනෙන් තොරව නාසයෙන් තොරව දිවෙන් තොරව කයෙන් තොරව කතා කරන්නේ නැහැ කිසිම අවස්ථාවකදී හේතු ඇතිකල්ලි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන කාරණාව යටතේ විග්‍රහ කරන්නේ අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියන කාරණාව යටතේ විග්‍රහ කරන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වුණා. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වුණා නම් අපිට කොයි වෙලාවකවත් පෙර නොතිබී හටගත්තු ශබ්දය ගැන ඉතුරු නැතුවම නැති වුණු ශබ්දය ගැන ලෝකේ තියනවා කියලා ඇති විදිහට ගන්නට තැනක් හම්බ වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඒක පෙර නොතිබීම හටගත්තා නම් ඒක කලින් තිබුණ දෙයක් නෙමෙයි ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම් ඒ ශබ්දය උපචිත්ත සමුත්ථානය තුල හදාගත්ත ඒ ශබ්දය අපිට කවදාවත් නැවත ලෝකෙ තුල අහන්න පුළුවන් කමක් නැත්තේ මේ මොහොතේදී යම් ශබ්දයක් ඇහෙනවා නම් ඔබට මේ මොහොතේ ඇහෙන ශබ්දය කවදාවත් නැවත අහන්න පුළුවන් කමක් නැත්තේ නැවත මේ බණ ටික අහගෙන ඉන්න ඔබට මේ දේශනාව නැවත අහන්න පුළුවන්කම ලැබෙයි. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ශබ්ද රූපයේ තියෙන යථාර්ථය. ඒ වෙලාවට ඔබ අහනවා නම් ඒ වෙලාවේ කන හැදිලා හදාගත්ත කනට අනාත්ම ශබ්ද රූපයේ ගැටීම තුල ඔබට හැකියාව ලැබෙයි මිසක කලින් දවසේ ගියපු දේශනාව ඊළඟ දවසේ අහන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි කන පැත්තේ තියෙන සෝතේ පැත්තේ තියෙන යථාර්ථ ස්වභාවය. එනිසා දැන් අපිට කනසා ශබ්දයේ පිළිබඳව අපිට යම් අවබෝධයක් ඇවිල්ලා තියෙනවා මේ කොතනටද අපි කන කියලා කතා කරන්නේ කොතනටද අපි ශබ්දය කියලා කතා කරන්නේ කියන කාරණාව. මෙතනදී වැදගත් විග්‍රහයක් තමයි අපි කොහොමද මේ කන ව්‍යවස්ථාපනය කරන්නේ කියලා අපි කලින් කතා කරපු දේ. අපි ඒකට අදාළ කරගත්ත පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ එන වත්තුනානත්තේ ඥානය මේ ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු ව්‍යවස්ථාපනය කරගන්න හැටි එතනදී කතං සෝතං අධ්‍යත්තං වවත්තේති සෝතය ආධ්‍යාත්මික ධර්මයක් හැටියට අපි කොහොමද ව්‍යවස්ථාපනය කරගන්නේ එතකොට එයා සෝතය ආධ්‍යාත්මික හැටියට ව්‍යවස්ථාපනය කරනවා ඒ සෝතය අවිද්‍යා සම්භූතං වවත්තේති අවිද්‍යාවෙන් හදපු දෙයක් හැටියට එයා ව්‍යවස්ථාපනය කරගන්නවා ඇයි සෝතේ කන අවිද්‍යාවෙන් හැදුවා කියලා කියන්නේ? ඒ කන අවිද්‍යාවෙන් හැදුවා කියලා කියන්නේ මේ සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් හදාගත්ත නැතිනම් සතර මහා ධාතුව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ගොඩනැගුවා කියන කාරණාව නෙමෙයි. සතර මහා ධාතුවට අවිද්‍යාව ප්‍රත්‍යයයි කියලා පෙන්වුවත් නෙමෙයි. නැතිනම් ඔබ අද දකින කන වූ රූපය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හැදුවා කියන එකක් නෙමෙයි. මේ කතා කරන්නේ සෝතං අවිද්‍යාව සම්භූතಂತಿ වවත්තේටි කියන තැන කන කියන එක අවිද්‍යාවෙන් හදාගත්ත කියන එක. ප්‍රසාදෝ අත්භව පරියාපන්නෝ කියන ලක්ෂණය ප්‍රසාදවත් ආත්ම භාවයේ අනුව ගියයි කියන කාරණය අන්න ඒ ප්‍රසාදවත් ආත්ම භාවයේ අනුව ගියපු ලක්ෂණය තමයි අවිද්‍යාව සම්භූතං. ඒක නිකම්ම ආකස්මිකව හටගත්ත ධර්මයක් නෙමේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හදලා දීපු දෙයක් කුමන අවිද්‍යාවක්ද කනට ඇහෙන ශබ්දයක් ඇහෙනකොට අපි ඒ ශබ්දයේ ආරම්භය අපි තුල පවතින ධර්මතාවය අපි සිහිපත් කරගන්නවා පාන් කියන ශබ්දය ඇහෙනකොටම අපි දන්න අපි හඳුනන අපි ළඟ නිමිති තියෙන ඒ ධර්මතාවය අපි සිහිපත් කරගන්නවා අපි ඒ දන්න අපි හඳුනන ඒ නිමිති තියෙන පාන් කියන ශබ්දෙම තමයි එළියෙන් ඇහුනේ කියලා අපි ඒ ශබ්දයේ එළියෙන් ඇහුණු ශබ්දයක් හැටියට අපි මෙනෙහි කරගන්න බව අපේ ලක්ෂණය වෙලා තියෙනවා. ඒක තමයි අපේ අවිද්‍යාව. අවිද්‍යාව තිබුණේ මොකක් ගැනද? ශබ්දය ගැන නොදන්නා, පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා ශබ්ද රූපයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි හදාගත්ත නාම ධර්මතා ටිකක් පිළිබඳව අපි කතා කළා පවතින ශබ්දයක් විදිහට. හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ශබ්ද ශබ්දයේ ආරම්භය අපි තියෙන ශබ්දයක් විදිහට මඤ්ඤණා කරා තියෙන ශබ්දයක් විදිහට කල්පනා කළා. එහෙනම් ඒ තියෙන ශබ්දයේ පිළිබඳව අපි අරමුණු කළේ ස්කන්ධ කීයකින්ද? ඒ ශබ්දයේ ඉතුරු නැතුවම පාන් කියන වචනේ ඇහෙනකොටම අපේ කන ළඟට පාන් රාත්තලක් ගෙනාවේ නැත්නම් කන දන්නේ නැත්නම් එහෙන් ආව පාන් රාත්තලක් කියන එකක් දන්නේ නැත්නම් එකිනෙකට නොදන්න අනාත්ම සද්දයක් ඇති තැනක අපි දැනගත්ත කෙනකෙනාගේ හිත පැත්තේ තිබුණු ටිකනම් අපි දැන් දන්නවා කවදාවත් එළිය පැත්තේ තියෙන දේ ගැන අපිට හිතන්න පුළුවන් කමක් නැති බව. අපේ තියෙන මෝඩකම අද දවසේදී අපි දැනගත්තේ එළියෙන් කියපු පාන් කියන શબ્දයයි කියලා හිතාගෙන ඉන්න කම. අපිට ඕන තරමක් ඇහුණු පාන් කියන શબ્ද ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බොහොම ලස්සන සින්දු ඔයගොල්ලන්ට එළියෙන් අහන්න පුළුවන්කම තියෙනවා. ගීතයක තියෙන මිහිරියාව මිහිරි බව අපි ලස්සනයි කියලා කියන්නේ ඒ ආරම්භය අපි පැස් කරගන්න අපේ හිත පැත්තේ ගන්න ලක්ෂණ ටික මිසක ඒ ගීතේ නෙමෙයි. ඒ ගීතේ හඬ මිහිරි නම් ඒ මිහිරි බව ගීතේ හඬට අයිති දේ නම් ලෝකේ ඉන්න කාටත් ඒ හඬ මිහිරි කැමති හඬක් බවට පත් වෙන්න ඕනේ. එනිසා කෙනෙක් ඒක හඬකට කැමති වෙනකොට තව කෙනෙක් ඒ හඬ බොහොම අප්‍රසන්න කරනවා. එතකොට ඒ කැමති වෙන අප්‍රසන්න කරන මට්ටමකට යනකම් ඒ හඬපත් උනේ කුමන හේතුවක් මතද කුමන හේතුවක් අදනම් කරගෙනද කෙනකෙනාගේ හිත පැත්තේ ගොඩනගාගත්ත සංකල්ප ටික මත. අපි හැම වෙලාවකදීම අපේ තියෙන අවිද්‍යාව තමයි අන්න ඒ හිත පැත්තේ ගොඩනගා ගන්න ටික නොදන්න කම නිසා ඒ හිතේ තියෙන වටිනකම හිතේ තියෙන ඒ ගැන දක්වන ආකල්පේ බාහිර ශබ්දේ පැත්තට දෙනකම. ඔකෙදි අපි අර කතා කරපු උදාහරණය අපිට පුළුවන් එතනදි මතක් කරගන්න. අපේ සේනාසනයේට එක ඉන්දියන් ජාතික හාමුදුරු දෙනමක් ඇවිල්ලා හිටියා ටික කාලයක් භාවනා කරන්න කියලා. මේ හාමුදුරු දෙනම මරාඨි භාෂාව කතා කළේ. ඉතින් අපි මරාඨි දන්නේ නැහැ. ඒ නිසා අපි pāli භාෂාවෙන් විතරයි ටිකක් හරි වචන අදහස් කතා කළේ හුවමාරු කරගත්තේ. මෙහෙම මේ හාමුදුරු දෙනම දවසක් දානශාලාවේ ඉන්නකොට අපේ හාමුදුරුවරු කීප දෙනෙක් බොහොම සුවඳ කතා බහක් කරගෙන හිටියා බොහොම වැදගත් කතාවක් කර කර හිටියේ මේ කතාව කර කර ඉන්නකොට මේ දෙනම එහා පැත්තට වෙලා බොහොම හයියෙන් hina වෙනවා මේ හාමුදුර දෙන්න ඊට පස්සේ අපිට හරි ප්‍රශ්නයක් ඇයි මේ hina වෙන්නේ කියලා අපි අහුවා ඇයි hina වෙන්නේ මොකට මොකද්ද ඔකට හේතුව කියලා එතකොට කියනවා ඔය වචන ටික ඉන්දියාවේ ගිහිල්ලා නම් කියන්න එපා ගුටික් කාලා එන්න වෙන්නේ කියලා අපි අහුවා ඇයි ඒ වචන ටික කියලා කිව්වොත් මොකද වෙන්නේ කියලා නෑ ඒ භාෂාවෙන් හොඳ වචන ටිකක් නම් නෙමෙයි කියලා. අපි කතා කළේ බොහොම ශිෂ්ට සම්පන්න හොඳ වචන ටිකක්. දැන් ඒ වචන ටිකම තව කෙනෙකුට බොහොම අශිෂ්ට සම්පන්න වචන ටිකක් වෙලා තියෙනවා. දැන් ගැටලුව තියෙන්නේ ඒක තිබුණේ වචනේ නම් ඒක අපිට ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වචනේ අශිෂ්ට බවයි තිනම්. ඒ වගේම මේ වචනේ ශිෂ්ට බවයි තිනම් ඒ වචනේ අනිත් කෙනාට අශිෂ්ට බව ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. නමුත් සද්දයේ සද්ද මාත්‍රයක් විතරක් ඇති වෙන තැනක යථාර්ථය තමයි අපි කෙනකෙනා දන්න සංකල්ප ටික ඔස්සේ සංඛාර ටික නැතිනම් ආශ්‍රව ටික නැවත උපද්දලා ගැනීම. ආශ්‍රව ටික උපද්දලා ගත්තේ ශබ්දයෙන් නෙමෙයි අපි කෙනකෙනා මනස තුල රැස් කරගෙන හිටපු කාරණා ටිකෙන්. රැස් කරගෙන හිටපු දේ සිහිපත් කරගන්න අපිට ඒ මනස තුල පවතින අන ස්කන්ධ ධර්මතා ටිකෙන් අපිට ගෙනල්ලා දෙන්නේ අර එළියේ තිබුණු කැමැති සද්දය හෝ අකමැති සද්දය හෝ ශිෂ්ට සද්ද හෝ අශිෂ්ට සද්ද විදියට ඔය ශිෂ්ට ශබ්දය අශිෂ්ට ශබ්දය හෝ කැමැති ශබ්ද අකමැති ශබ්දය හදන මොහොත වෙනකොට අනාත්ම වූ සෝතයත් ශබ්දයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඉතුරු නැතුවම නැති වුණු තැනක ඉතුරු නැතුවම නිරුද්ධ වුණ තැනක තමයි අපි ශබ්ද රූපය හදාගෙන ජීවත් වෙන්නේ ඒ හදාගෙන ජීවත් වෙනවා කියන තැන සම්පූර්ණම තියෙන්නේ ශබ්දේ එළිය තියෙනවා කියන කාරණාව. අපිට ඒ ශබ්දේ ඕන දවසක නැවත අහන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාම ඒ ශබ්දේ එළිය තියෙනවා කියලා හිතාගෙන ඉන්න මානසික මට්ටම නිසාම ඒ ශබ්දේ නැවත එළියෙන් හදාගන්න පුළුවන් විදිහට මේ මොහොතේ මේ ක්ෂණය තුලදීම නැවත ආයතන ටික හදලා දෙනවා. දැන් මොකද්ද අපේ පැත්තේ තිබුණු අවිද්‍යාව? ශබ්දයේ පිරිසිඳ නොදන්නා එකම අවිද්‍යාව නිසා එබඳු ශබ්ද බාහිර භෞතිකව තියෙනවා කියලා හිතන ශබ්දයේ විඳින්න පුළුවන් විදිහේ ආයතනයක් මේ මොහොතේ නැවතම සකස් කරලා දෙනවා. ඒ නිසා ಜಾතිය දෙආකාරයකින් කියනකොට සන්තතිසා ක්ෂණික වශයෙන් ಜಾතිය විග්‍රහ කරනකොට මේ ක්ෂණික જાතිය නැතිනම් කණ්ඩානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ස්කන්ධයන්ගේ නැවත ලැබීමක් ආයතනයන්ගේ නැවත පහළවීමක් කියන දේ ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ නැවත ලැබීමක් කියලා කියනකොටම හැම වෙලාවකදීම මේ මොහොතේ ඇහැ හදලා දෙනවා මේ මොහොතේ ඇහැ හදලා දුන්න කුමක් නිසාද අර තිබුණු අවිද්‍යාව නිසා මේ මොහොතේම කන හදලා දෙනවා අර තිබුණු අවිද්‍යාව නිසා මේ මොහොතේම දිව නාසය කය හදලා දෙනවා ආයතන ටික ඔක්කොම මුළු ආයතන පංචකයම හදලා දෙනවා එළියේ තියෙන දේ විඳින්න පුළුවන් විදිහට මොකද ඇහෙන්නේ ශබ්දයේ විතරක් වුණාට අපේ ආස්තව ටික කෙලස් ටික පවතින්නේ ශබ්දයේ පැත්තෙන් විතරක් නෙමෙයි අපිට දකින්න පුළුවන් ඒ ශබ්දයට අයිති කෙනා ශබ්දයේ එන දේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒකේන අල්ලන්න විඳින්න පුළුවන්කම තියෙනවා ඒ අල්ලන්න පුළුවන්, විඳින්න පුළුවන්, දැනගන්න පුළුවන් අන්න ඒ ශබ්දය කියන පැත්ත ගැන තමයි අපි හැම වෙලාවකදීම තීරණය ගන්න ශබ්දය ඉතුරු නැතුව නැති වුණු මොහොතකදී. අනිත් ආයතන ටිකකින් තියෙන තමන්ව. මෙතන බොහොම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි හැම වෙලාවකදීම අපි හිතන්නේ අපි දැනගන්නේ ශබ්දයයි කියලා. ඇත්තම කාරණාව කිව්වොත් අපි රූපය ගැන කතා කරනකොටත් මේ ටික කතා කළා. ශබ්දය ගැන දැනගන්නවා කියලා කිව්වට අපි යථාර්ථයක් විදිහට ඇසුරු කරන්නේ තමන්ම වූ තමන්ගෙම ලක්ෂණ ටිකක් කියන එක. අපි ශබ්දය කියලා ඇසුරු කරන්නේ තමන් වූ තමන්ගෙම ටිකක් කියලා කිව්වේ යම් ශබ්දයක් දැනගන්නවා කියන තැනට අපිට වැය වෙලා නම් යම් ස්කන්ධ ටිකක් ඒක තමයි අපේ ජීවිතේ බවට පත් වුණු යථාර්ථයක් වුණ යථාභූත ස්වභාවය කියන තැන නැතිනම් භූතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පණුවු තැන. මෙන්න මේ යථාභූත ස්වභාවය ඇති තැනක අපි එළියේ තියනවා කියලා හිතාගත්ත ඒ ශබ්දය හදාගත්තනම් යම් ස්කන්ධ ටිකකින් ඒ ස්කන්ධ ටිකත් පංච උපාදානස්කන්ධය කියලා අපි කතා කරන්නේ පංච උපාදානස්කන්ධ මට්ටමක් කියන කාරණාව තමයි අපිට ඒ මොහොතේදී තමන්ව නියෝජනය කරලා තියෙන්නේ. ශබ්දය පිළිබඳව දැනගන්න හිත නිසාම තමන් කියන බව නියෝජනය වෙලා තමන් නිසාම තියෙන ශබ්දය ගැන හිතන්න පුළුවන්කම තිබිලා. අර එකම කාසියේ දෙපැත්ත ගැන කතා කළා වගේම දෙයක්. දැන් අපි ශබ්දය ආරම්භය කීම් කිරීම් කරන්න පුළුවන්කම තියෙනවා නම් අපි ඒ කීම් කිරීම් කරන්න පුළුවන්කම තියෙන්නේ තමන් කියලා ගත්ත තමන් තමන්ට රැස්වීම තුළ. අපිට Tamanට Taman රැස් වෙනවා කියන එක තුල රැස් වෙන්නේ හුදෙක්ම ශබ්දේ විතරක් නෙමෙයි. අපිට ශබ්ද අහන්න පුළුවන්, රූප බලන්න පුළුවන්, ගඳ සුවඳ විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ස්පර්ශයත් විඳින්න පුළුවන් Taman කියන බවමයි අපි රැස් කරගෙන තියෙන්නේ. Taman Tamanට රැස් වුණු ලක්ෂණය. මෙන්න මෙතන තමයි භයානකම තැන ඒ වගේම සිඳිය යුතු තැනත් අවබෝධ කරගත යුතු තැනත් අපිට හිතෙන්නේ අපි රූපේ රැස් කරගන්නවා කියලා, ශබ්දේ රැස් කරගන්නවා කියලා. හැබැයි අනෙක් පැත්තෙන් අපි රැස් කරගෙන තියෙන්නේ තමන් තමන්ට රැස් කර ගැනීම මිසක වෙනත් දෙයක් නෙමෙයි. අපි රූපය කියලා තමන් වූ ස්කන්ධ ටිකම නැවතත් රැස් කරගෙන තියෙනවා. අපි ශබ්දය කියලා තමන් වූ ස්කන්ධ ටිකම නැවතත් රැස් කරගෙන තියෙනවා. ගන්ධේ රසේ ස්පර්ශය කියලා තමන් වූ ස්කන්ධ ටිකම නැවත රැස් කරගෙන තියෙනවා. දැන් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා නැවත නැවතත් ඇසුරු කරලා තියෙන්නේ තමන් බවට අයිති කරගත් තමන් බවට ගත්ත ස්කන්ධ ධර්මතාවයේ මිසක වෙනත් දෙයක් නෙමෙයි. දැන් එතකොට තමන් බවට ගත්ත මෙන්න මේ ස්කන්ධ ධර්මතාවයේ පිළිබඳව අපි අවබෝධ කරගන්න එක මෙතනදී අනිවාර්ය දෙයක් බවට පත් වෙනවා. ශබ්දය කියලා දකිනකොටම ශබ්ද ශබ්දයේ ගෝචර කරගන්න කන පිළිබඳව දකිනකොටම අපිට තමන්ගෙන් තොරව වෙනත් දෙයක්ක පැවැත්ම පේන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපිට පේන්නට ඕන ශබ්දයේ ඉතුරු පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් එහෙනම් ඒ තමන් හදපු ධර්මතා ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වුණු භවයේ ලක්ෂණය අපිට අවබෝධ වෙන්නට ඕනේ පේන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපිට කොයි වෙලාවක සාර්ථකව මේ කාරණාව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ නැහැ. එනිසා තමයි මේක අවිද්‍යා සම්භූතං වවත්තේති සෝතේ පිළිබඳව හොඳට දකින්න කියලා කිව්වේ මේක අවිද්‍යාවෙන් හදපු දෙයක්. මේක හටගත්ත පැත්ත මේ බලන්න කියලා කියන්නේ. මේක අවිද්‍යාවෙන් හදපු දෙයක් හැටියට අපි ව්‍යවස්ථාපනය කරනකොට පවතිනකොට අපිට පේනවා මෙන්න මේ වගේ ඇත්ත නොදන්න සකස් කරගත්ත බහුපත්‍යා ಜಾති කියලා සකස් කරගත්ත භව සංඥාව මත හදාගෙන විඳින දෙයක් මිසක හදාගත්තු දෙයක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. එතකොට මේ අහේතුක අප්‍රත්‍යව අදිච්ච සමුප්පන්නව නෙමෙයි මේ සෝතප්‍රසාදය හටගත්තේ. මේ සෝතප්‍රසාදය හටගත්තේ මෙන්න මේ හේතුව නිසා. අවිද්‍යාව අවිද්‍යා සම්භූතං වත්තේටි අවිද්‍යාව නිසායි මේ සෝතායතන සෝතේ හට ගැනීම උනේ කියලා අපිට නුවණක් ඇති වෙනවා. ඒ වගේම තමයි ශබ්දයේ පිළිබඳවත්. ශබ්දයේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරනකොට අපි මතක් කරන්න අවශ්‍ය කාරණාවක් තියෙනවා විශේෂයෙන්ම බුද්ධ ජයන්ති පරිවර්තනයේ තුල පැහැදිලි කරන්නේ නැහැ කොයි වෙලාවක බුද්ධ ජයන්ති පරිවර්තනයේ අවිද්‍යා සම්භූතං වත්තේති ආදී චතුක්කය එන්නේ නැහැ බුද්ධ ජයන්ති පරිවර්තනයේ තුල. නමුත් චත්ත සංගායනා පරිවර්තනයේ සහ පරණ පුස්කොළ පොත්වල පෙළ දහම තුල අවිද්‍යා සම්භූතං අවත්තේටි කියන කාරණාව එනවා. නමුත් අට කතාව තුල මේක දක්වලා නැහැ අවිද්‍යා සම්භූතං අවත්තේටි ආදී චතුක්කය. හේතුව හැටියට දක්වනවා ශබ්දයේ අවිද්‍යා සම්භූතං කියන කාරණාවට අයිති වෙන්නේ නැහැ. මොකද ශබ්දයේ උති චිත්ත සමුත්ථානත්තා ඍතුව සහ චිත්ත සමුත්ථාන ධර්මයක් ඒ නිසා ඒකට කියන්නේ නැහැ අවිද්‍යා සමුත්ථානයි කියලා අවිද්‍යාවෙන් හදගත්ත දෙයක් හදාගත්ත දෙයක් කියලා කියන්නේ නැහැ කියන එක. නමුත් පරණ පොත්වල සහ පරණ චත්ත සංගායනාව තුළ සහ පරණ පුස්කොළ පොත්වල මේ ගැන දක්වලා මේ පෙළ දක්වනවා. එතනදී අපිට ඇති අදහස තමයි එහෙම දක්වන එක සාධාරණයි මොකද රූපය කියන කාරණාව අවිද්‍යා සම්භූතං අවත්තේති කියලා කිව්වේ මේ සතර මහා ධාතු රූපේ අවිද්‍යාවෙන් හදපු නිසා නෙමෙයි. ඇහැ හදාගත්තේ යම් හේතු ටිකක් නම් ඇහැ හදාගත්ත හේතු ටිකම තමයි රූපය හදාගන්න ටිකටක් කිව්වේ. මොකද ඇහැ නැත් ඇහැ නැතුව රූපේ තනවන්නේ නැත්තම් රූපේ නැතුව ඇහැ පනවන්නේ නැත්තම්. ඇහැ හැදුනේ යම් හේතු ටිකක් නිසා නම් ඇහැ හැදුණු හේතු ටිකමයි රූපෙට කිව්වේ. ඒ නිසාම රූපෙටත් කිව්වා අවිද්‍යා සම්භූතං ඔවත්තේටි අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක් කියලා. එහෙම නැති වුණොත් මේ තියෙන ගහක් හෝ ගලක් හෝ අවිද්‍යාවෙන් හැදුණු දෙයක් කියලා අපිට දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන රූපය අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක් කියන තැන රූපස්කන්ධයේ වර්ණ සටහන අවිද්‍යාවෙන් හැදුණු දෙයක් කියලා කිව්වේ ඇහැ හදාගත්තේ අවිද්‍යාවෙන් නිසා ඇහෙන්තර වර්ණ සටහන පනවන්නේ නැති හේතුව නිසාමයි. ඒ පర్యాయයෙන් ගත්තොත් ශබ්දය කියන දෙයටත් අවිද්‍යාවෙන් හැදුන කියන පర్యాయ පෙළ ගැළපෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක එතනදී ගැළපෙනවා. හැබැයි ශබ්ද පැත්තෙන් ඉඳලා බැලුවොත් නම් ඒක ගැළපෙන්නේ නැහැ. ඒ පෙළ ගත්තොත් රූපේ පැත්තටත් ඒ විදිහටම ඒක සාධාරණ වෙනවා. එනිසා මේ පෙළ දහම තුල මෙතන අනිත් ආයතන ටිකක් කතා කරනකොට අපිට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙයි. මේ කතා කරන්නේ Tamange පැත්තේ ඉඳලා මිසක එහෙමත් නැතිනම් සද්දය ඇහෙන පැත්තෙන් ඉඳලා මිසක ශබ්ද පැත්තෙන් ඉඳලා නෙමෙයි. ආධ්‍යාත්මික පැත්තෙන් ඉඳලා. එතකොට සෝත ප්‍රසාදේ හදාගත්තේ චක්කු ප්‍රසාදේ වගේම අවිද්‍යා ප්‍රත්‍යෙන් නම් සෝතේ ඇතිකල්ලි නම් ශබ්දය ශබ්දයට පෙන්වන්න වෙන්නේ සෝතේ හදාගත්ත හේතු ටිකම තමයි. ඒ නිසා අපිට ව්‍යවස්ථාපනය කර ගැනීමේදී ඔන්න ওই කාරණාව පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න එකත් බොහොම වැදගත් වෙනවා. එතකොට අද දවසේදී අපි සෝතේ පිළිබඳව සාකච්ඡා කළේ කන කන පිළිබඳව ඒකෙදී අපි ධම්මසංගණික ප්‍රකරණයට අදාළව සාකච්ඡා කළා සෝතේ කියන කාරණාව සහ ශබ්දේ කියන කාරණාව පිළිබඳව මේ කනෙන් තොර ශබ්දය ශබ්දෙන් තොර කනක් පණවන්නේ නැහැ කියන තැන ඊට පස්සේ අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණයේහි එන වස්තුනානත්ත්‍ය ඥානය පිළිබඳව අපි කතා කළේ එතන සෝතය ව්‍යවස්ථාපනය කරගන්න හැටි නැතිනම් වස්තු ව්‍යවස්ථාපනය කරගන්නකොට සෝතය ව්‍යවස්ථාපනය කරගන්න හැටිවල අවිද්‍යා සම්භූතං අවත්තේති කියන කොටස අපි සෝතේ පැත්තෙන් කතා කරන්නට යෙදුනේ. මේ විදිහට අද දවසේදීත් සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරාදිය පවත්තලා බොහොම වටිනා කුසල ධර්මයක් කවුරුත් සිද්ධ කරගන්න තියදුනේ මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් මේ සීල කුසල අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල් මේ ස්ථාන අධිග්‍රහිත ආදී සියලු ඉෂ්ඨකාරක දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියන්න. හේතු වාසනා වීමේ නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා මේ හැම දිනාටම මේ සීල කුසලයේ ඝෝරකතුව භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සෝය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක් නොවෙත්වා කියලා සාදු කියනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.